දේශනාව පවත්වන දේශක ආනන් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ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 නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ආනාපාන සතිය අස්ස පරිපුන්නා සුභාවිතා අනුපුම්බං පරිචිතා යථා බුන්දේන දේසිතා සෝ ඉමං ලෝකං පබාසේති අම්බා මුත්තෝ චන්දිමාති ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් භාවනා කර්මස්ථාන අතර මහා පුරුෂ භාවනාවක් වන ආනාපාන සති භාවනාව සවිස්තරව දේශනා කළ අවස්ථාවක දේශූ ගාථාවක් ධර්ම දේශනාවේ සඳහා මාතෘකා කරන්න යෙදුනේ බුද්ධ ශාසනය කල්ප කෝටි ගණනාවකින් ලැබෙන්නේ අබුද්ධෝත්පාද කාලවලත් භාවනා සම්බන්ධ යෙදීම් අපමණ තියෙනවා විශේෂයෙන් කල්ප විනාශ ආරම්භයේදී මුළු ලෝක ධාතු වාසයේ සීලම සත්‍යය සුගති ලෝකවල ඉපද ධ්‍යාන භාවනා වඩා බඹලෝ යන සිරිතක් තියෙනවා එසේ නමුත් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙන් පසුව භාවනාවෙන් ලැබිය හැකි උසස් මාර්ගය පාදා දක්වලා තිබෙනවා. ඒ කියන්නේ නැවත නැවත ජාති ජරා ව්‍යාධි මරණ ආදීන්ගෙන් දෙලෙන ලෝක සත්‍යයට අජාති අජර අව්‍යාධි අමෘත අසංකත ධාතු සංඛ්‍යාත වෙනස් නොවන සාන්ත සදාකාලික අමා මහ නිවන් සුව පිණිස භාවනා වැඩිීමේ උපදේශයයි ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මේ ගාථා දේශනාව අපි සලකා බලන්නට වටිනවා. පටිසම්මෙදා මග්ගපාළියේ ආනාපාන සති කථා නම් වූ දේශනා කොටාසේත මේ දේශනේ ගාථා වැතුලක් තිබෙනවා. ත්‍රිපිටක ධර්මයේ වැඩිම ප්‍රමාණයක් ආනාපාන සතිය ගැන දේශනාවල් සඳහන්ව තියෙනවා. සූත්‍රාන්ත පිටකයේ දීඝනිකායෙහි මා සතිපට්ඨාන සූත්‍රය, මජ්ක්‍ධිම නිකායෙහි සතිපට්ඨාන සූත්‍රය, සංයුත්ත නිකායේ සතිපට්ඨාන සංයුක්තය, එවාගේම කුද්දක නිකායේ මේ පටිසම්භිදා මග්ග පාළිය, විනය පිටකයේ පරාජික පාළිය අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණය මේ ආදී ස්ථාන රාශියක දේශනා කොට ඇති සවිස්තර දේශනාවක් ආනාපාන සති භාවනා සම්බන්ධ දේශනාව. මේ ගාථාවේ කෙටි තේරුම මෙහෙමයි. ආනාපාන සතියස්ස පරිපුන්නා ස්වභාවිතා ගිහි පැවිදි යම් කිසි බෞද්ධයෙකු විසින් ආනාපාන සති භාවනාව බුදුරජාණන් වහන්සේ දසූ පරිද්දෙන් පරිපූර්ණ වඩන ලද්දේ නම් ස්වභාවිත ලෙස වඩන ලද්දේ නම් අනුපිළිවෙලෙන් වඩන ලද්දේ නම් මේ බෞද්ධයා තමන්ගේ ආස්භාවය නැමැති ලෝකය පසළොස්වක් බොහෝ දවසක උදාවන වලාගැදින් නිකුත් වූ කුන්සඳ මණලක්මෙන් තමන්ගේ ආත්මාව ලෝකය බබුලෝනවා කියන එක මේ ගාථාවේ කෙටි තේරුමයි. බුදුරජාණන් වහන්සේ දෙසු මේ භාවනා මාර්ගය බෞද්ධයන් වශයෙන් නිතර නිතර අහන සාකච්ඡා කරන යෙදෙන භාවනා මාර්ගයක්. ඒ නිසාම මේ භාවනා සම්බන්ධව නිවැරදි වූ පැහැදිලි වූ අනුපිළිවෙල දැනගෙන තිබීම වැදගත් වෙනවා. යද මේ පොසොන් මහා උපෝසත දවස නිමිත්තෙන් පැවැත්වෙන ධර්ම දේශනාවට මුල්ලංකාද්වීපයේම සදාම්මාලෝකෙන් ඒකාලෝක වුණු මේ උතුම් උපෝසත දවසේදී මතු අනාගතයේ අද පටන් ඉදිරි අනාගතයේ ඥාන මාර්ගඵලාභින් පහළ වෙත්වා කියන ප්‍රාර්ථනා ඇතුව මේ දේශනේ පවත්වන්නට අපි බලාපොරොත්තු වෙනවා. මිදුමා රහතන් වහන්සේ මේ අවුරුදු 2306කට පෙර අද වාගේ පොසොන්පුර 15වක් බොහෝ දවසක ශ්‍රී ලංකාවට වැඩම කරවා මහා පෘථුවිය කම්පා කරවමින් ශ්‍රී ලංකා දීපේ සම්බුද්ධ ශාසනය පිහිටෙව්වා. ඒ මේ උපෝසත දවස ශ්‍රී ලංකා දීපවාසී බෞද්ධයන්ට අතිශයින්ම විශේෂ වෙනවා. එනිසා මේ පොසොන් පොහොය දවසේදී බුදු සසුන දැබලෙව්ල ශ්‍රී ලංකාද්වීපයේ ඒකාලෝක කළ මේ බෞද්ධ ප්‍රතිපත්ති මාර්ගයේහි මුල් තැනක් දිනාගෙන තිබෙන ආනාපාන සති භාවනා සම්බන්ධ කරුණු ටිකක් පැහැදිලි කිරීම ඉතා වැදගත් වෙනවා. අපි සලකා බලමු ලෝතුරා බුදුරජාණන් වහන්සේ බුදුබාටපත් වූ භාවනා මාර්ගය ගැන පළමුවෙන් යම්කිසි රෝගියෙකු වෛද්‍යවරයෙක් සම්මුඛ වීමේදී වෛද්‍යවරයා පිළිබඳව මන ආභෝධයක් ලබා ගන්නවා. වෛද්‍යවරයා කෙරෙහි විශ්වාසවන්තවයි ප්‍රතිකාර ලබා ගන්නෙ. වෛද්‍යවරයා කෙරෙහි විශ්වාසෙත් පිහිටියානම් ප්‍රතිකාර ගැනීමෙන් සුවපත් වෙනවා. ඒ වාගේ අපේ ජීවිත තුළට ලෝතර බුද්ධ ශාසනයෙන් ලබන්නේ තියෙන උසස්ම නිරෝගී සෝය වෙන ඥාන මාර්ගඵල නිර්වාණ අවබෝධය සඳහා මේ මාර්ගයේ දේශනා කළ සරුවඥන් වහන්සේ පිළිබඳව අපි රජමනස්ස දැනගෙන තිබෙන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ ලෝතුරා බුදුබාටපත් උනේ ආනාපාන සති භාවනා කර්මස්ථාන ශීසයෙන්. ඒ සරුවඥන් වහන්සේ පස්තුන භවයේ සිද්ධාර්ථ කුමාරයන්ව ඉපද පස්තුනි මාසයේදී වක්මඟුල් උලලේදී දඹගස් යටදී තමන් වහන්සේ ස්වල්ප වේලාවක් තුල ආනාපාන සති ප්‍රථම ධානයේ පෙදෙවවා කියන එක බුද්ධ චරිතයේ හොඳින් පැහැදිලිව තියෙනවා. එයින් උන්වහන්සේ දීර්ඝ සංසාරයේ මේ අතිශයින්ම භාවිත ස්වභාවිත කොට ඇති බව හොඳින්ම තේරුම් ගන්න පුළුවන්. ඊළඟට උන්වහන්සේ අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වී සති දෙකක් ඇතුළතදී ආලාර කාලාම බුද්ධකරා පුත්‍ර දෙපළ වෙත අෂ්ඨ සමාපatti ලබාගෙන තියෙනවා. නැවත ඒ දෙදෙනාගේ ආරාධනය ප්‍රතික්ෂේප කොට සමන් වහන්සේ එකලාව උරුවේදානම්වට වී මහා ප්‍රධාන වීරිය වැඩුවා. ඒ කාලයේ තමන්ගේ ඥානයක් පාවිච්චි කරගන්න බැරි තරම් ශාරීරික දුර්වලතාවකට මුහුණ පෑවා. නැවත බුදු වීමට මාස අඩ මාසයකට කලින් උන්වහන්සේ දුෂ්කර ක්‍රියාව අතහැර දමා මැදුම් පිළිවෙත අනුගමනය කරන්න පටන් ගත්තාම ආනාපාන සති ධ්‍යානයක් උපදවා ගන්න පුළුවන් වුණා. ලෝතුරා බුදු වෙන දවස වෙනකොට ආනාපාන ධ්‍යානලාභී වෙසිටි. උන්වහන්සේ කිරිපිඩු පිළිගෙන 49 නාපිඩක් කොට වළඳා දින 49කට අදිෂ්ඨාන කොටගෙනයි එදවස් සවස් වෙනතුරු රුක්සවන් වල සම්වස් වූයෙන් වැඩ සිටියේ. සමන් වහන්සේ නැවී පෙනී ගිය මාර්ගය ඔස්සේ ගමන් කරද්දී බුද්ධ ගයාවේ පිහිටි බෝධි වෘක්ෂ රාජානන් වෙත පැමිණුණා. ඉතින් දුන් වහන්සේ කුසතනමි කියාට එළලා වාඩි වෙන්න සූදානම් වීමේදී 14 වෙනක් දිග පළල ඇති වජ්‍රාසනයක් පහළ වුණා. මේ වජ්‍රාසනාරූඪව තමන් වහන්සේ භාවනා පටන් ගන්න සූදානම් වුණේ අංග හතරකින් යුක්තව චතුරාංග සමන්වාගත වීර්ය අදිෂ්ඨානයේදීගෙනයි. ඒ අවස්ථාවේදී පාරමිතා භූමිය යම් කිසි ප්‍රමාද දෝෂයක් නිමිති කොටගෙන වසවර්ති දීපුත්‍රයා දසමින් වරක් මාරසේනාව සමග පැමිණ නව මහා වැසිවස්සෝමින් ගර්ජන තර්ජන කරමින් තථාගතයන් වහන්සේ පළවා හැරීමට දැඩිසේ ප්‍රයත්න දැරුවා. ඒ අවස්ථාවේ තථාගතයන් වහන්සේ දකුණු ශ්‍රී අත්තේ පොළොවට දීපොට කළ සත්‍යක්‍රියා බලයෙන් තමන් වහන්සේට ජයග්‍රහණයක් වුණා. තමන් වහන්සේ කුඩා අවධියේ පටන් පුරුදු කළ ආනාපාන සති භාවනාව ආරම්භ කළා. මේ ආනාපාන සතියෙන් සැලකෙන උන්වහන්සේ රූපාචර ධානය සියල්ල ලැබුණා. ඊළඟට ආනාපාන සතියේ පාදක කරගෙන ඉතිරි දසකසන භාවනාද දස අසුභ භාවනාද එවැගේම ද්වක්ඛින් සාකාර ධානද ධක්ම විහාර ධානද අරූප ධානද සියල්ලම ඊටාම ශීඝ්‍රයෙන් ඒ බොමුලදී සමන් වහන්සේ ප්‍රතිලාභ කරගත්තා. ආනාපාන සතිය තමයි පිවිසීමේ දොරටුව. නව පහළවන සීලම බුදුරයන් වහන්සේලා බුදු බව ලබන්නේ ආනාපාන සති භාවනාවෙන් පිවිසීගෙනයි. මේ අනුව සලක බැලීමේදී එදවස් ශාන්තිනායකයන් වහන්සේ රාත්‍රී පෙරයම් කාලයේදී ආනාපාන සතිය භාවනා මුල් කොට ඇති සමසතලිස් කර්මස්ථාන සමුර්ධ කොටගෙනයි පූර්වේ නිවාසානුස්මෘති ඥානෙන් අතීත භව සංසාරයේ කල්ප අසංඛ ගණන් ඈතට දකින්න සමත් වුනේ. රාත්‍රියේ මැදියම් කාලයේ දිව්‍යං චක්ෂුර විඥාණයෙන් නරණ උපදින සුගති දුගති යන කුසල් අකුසල් කරන සෝබන අසෝබන නානාවද සත්ත ප්‍රජාව සහ සකල ලෝක ධාතුන් දැක ගන්න සමත් වුණා. ඊළඟට තමයි පටිච්ච සමුප්පාද ණය ක්‍රමයේ විපස්සනා වඩා අලුයම බ්‍රහ්ම මුහූර්තයේ උදාවන සුබ මොහොතේදී දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කරමින් ලෝතුරා බුදුපදරියටපත් වේ වදාලේ නවාදහාදි බුදුගුණ දස බල ඥාන චතුරු වෛසාරද්‍යක් ඥාන චතුරු ප්‍රතිසම්බිදාක් ඥාන ෂඩ්විද බුද්ධ ධර්ම ෂඩ් අධිඥා සුද්ධ සංඥාන සෝල සංඥාන තෙසත්ත්‍ය ඥාන සත්‍යත්‍ය ඥාන සත් අසාධානක් ඥානාදී අනන්ත ඥාන ධාතු පරිවාර කොට ඇති සරුවක්ෂතා ඥාන ප්‍රතිලාභයෙන් ලෝතුරා බුදුබාටපත් වූ ශාන්තිනායකයන් වහන්සේ දෙමාසයක් මුළුල්ලේ නිවන් සුව වළඳලා බ්‍රහ්මාරාධනේ පිළිගෙනයි තුන් ලෝකයේ කැහෙන්න ධම්සක් පැවතුම් දේශනාවෙන් ලෝක ධර්ම දේශනා පැවැත්වේ 45 අවුරුද්දක් මුළුල්ලේ දසෝ දහම් යස්යෙන් තෙමුණු සූවිසි අසංකේ 60 කෝටි 50 ලක්ෂයක් දෙන අමා මහ නිවන් පුරයට පැමිණෙවුවා. ඒ අතරත ආනාපාන සති භාවනා සම්බන්ධ දසෝ දේශනා රාශියක් ත්‍රිපිටක ධර්මයෙන් අපට දැක ගන්න සලස්සලා තියෙනවා. මේ මාත්‍රුකාකල ගාථාව අපි නැවත වරක් පැහැදිලි කරගෙන ආනාපාන සති කර්මස්ථාන භාවනාව අනුපිළිවෙලින් වඩන්නේ කෙසේද කියන එක හොඳින් තේරුම් ගැනීමට සාවධාන වෙමු. ආනාපාන සති යස්ස පරිපුන්නා සුභාවිතා අනුකුබ්බම් පරිසිතා යථා බුද්ධේන දේසිතා සෝ ඉමං ලෝකං පබාසේති අබ්බාමුත්තෝව චන්දිමා මෙතන යථා බුද්ධේන දේශිතා කියන වචනෙන් ප්‍රකාශ වෙනවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දසූ පරිද්දෙන් ආනාපාන සතිය වැඩිමයි එතන අපේක්ෂා කරන්නේ බලාපොරොත්තු වන්නේ සරුවක්ඥන් වහන්සේ හැර වෙනත් කොතෙකුත් යෝගීවරු ආනාපාන සතිය වඩලා තියෙනවා ධානයක් වඩලා තියෙනවා නමුත් ඒ ඇගේ ආනාපාන සති භාවනාව භව විශේෂානිසංසය පිණිස පමණයි ඒ කියන්නේ සංසාර සැප පිණිස පමණයි සරුවක්ඥන් වහන්සේ මෙන්න මේ දේශනා කරන්නේ සීලය සමාධිය ප්‍රඥාව විමුක්තිය විමුක්ති ඥාන දර්ශනයේ ලැබෙන හැටේ තානාපාන සතිය දිනු කිරීමයි. ඒකයි යථා බුද්ධේන දේශිතා සරුවඥන් වහන්සේ දසූ පරිද්දෙන් ආනාපාන සතිය වැඩි යුතුයි. අනුකුබ්බම් පරිචිතා කියන්නේ ආනාපාන සතියේ තියෙන පීවර 8ක් ඉදිරියට දිනු කරන්න. පීවරවල් 8ක් තියෙනවා. පරිච්ඡේද 8ක් තියෙනවා. අනුසන්ධි 8ක් තියෙනවා. ඒකයි යථා බුද්ධේන දේශිතා අනුකුබ්බම් පරිචිතා සරුවඥන් වහන්සේ දේශුව පරිද්දෙන් ආනාපාන අනුපිළිවෙලින් ප්‍රගුණ කරන්නට ඕනේ. පරිපූර්ණ ස්වභාවිතා කියන්නේ මෙය භාගත නෙමෙයි, අඩාල කරලා නෙමෙයි, ආවට ගියාක් නෙමෙයි, පරිපූර්ණව ਸਰව ප්‍රකාරයෙන්ම නිසිසේම සුභාසිත මේ සුභාවිත වනසේම පුරුදු කරන්නට ඕනේ. එවාගෙම සෝ ඉමං ලෝකම් පබාසේති මේ යෝගාවචරය භික්ෂූන් වහන්සේ නමක් හෝ මේ බෞද්ධයෙක් හෝ අබෞද්ධයෙක් හරි මේ භාවනා මාර්ගයේ වැඩුවා නම් තමන්ගේ ජීවිතය ප්‍රභාසර කරගන්නවා ආලෝකමත් කරගන්නවා බබළුවා ගන්නවා කොයි විදිහෙන්ද පසළොස්වක් බොහෝ දවසක වලා ගැදින්නොත් පුසඳ මණ්ඩලක් වාගේ මුළු ලෝකේම තමන් බබළුවනවා මෙන්න මේ කොහොමද බබළුවන්නේ කියන එකයි අපිට දැන් තේරුම් ගන්නට ඕනේ ආනාපාන සති කියන වචනය ඉස්සෙල්ලා තේරුම් කරගනිමු. ආන අපාන සති කියලා පද තුන මෙතන තියෙනවා. ආන කියන්නේ ආස්වාසය. අපාන කියන්නේ ප්‍රස්වාසය. සති කියන්නේ සිහි කිරීම. එතකොට ආන අපාන පද දෙක සංදි වෙනකොට ආනාපාන සති શબ્දයක් එකතු කරනකොට ආනාපාන සති ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාස දෙක පිළිබඳව වැඩි දියුණු කරන සිහිය. ඒකයි ආනාපාන සති. ඒක නැවත නැවත ධ්‍යාන බාට පමුණවා ගන්නා තා දියුණු කර ගැනීමටයි භාවනා කියන්නේ. ආනාපාන සති භාවනා. ආනාපාන සති හෙවත් ආස්වාස ප්‍රස්වාස දෙක සිහිනේ උපචාර සමාධි, අර්පණා සමාධි මාර්ගඵල දක්වාම වැඩි යුතු දෙයක් ආනාපාන සති භාවනාව. මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ ලස්සන උපමාවක් දේශනා කළා තියෙනවා. ඒ කියන්නේ එහි අනුපිළිවෙලකුත් තියෙනවා මේ භාවනාව වඩන්ඩ පූර්ව විදියක් වශයෙන්. ඒ කියන්නේ අරඤ්‍යගතෝවා, රුක්ඛමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා විවේක තැනක් සොයා ගන්නට ඕනේ. ආරණ්‍ය කියන්නේ ගම්මානයෙන් බඹ 500ක් දුර පිහිටි සේනාසන. කුක්ක මූල කියන්නේ උපද්ද්‍රවයන්ගෙන් තොර විවේක දස්සවන. ශුන්‍යාගාර කියන්නේ ජනතාවගේ හැසිරීමෙන් තොර වූ විවේක ස්ථාන. ඉතින් මේ වාගේ ස්ථාන හැමදෙනාටම නැති බැවින් තමා කැමති තැනක තමාගේ විවේකය හදාගන්න අපි පුරුදු වෙන්නට ඕන. ඊළඟට දේශනා කළා ඉරියව්ව. නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය. ඒ කියන්නේ වෙනත් භාවනා කර්මස්ථානවලට උඩුකය කෙලින් සබාගෙන වාඩි යුතුය කියලා නීතිගත වෙලා නැහැ. ආනාපාන සතියේට ඒක නීතිගතයි. ඒ කියන්නේ උජුං කායම් පනිදාය. උඩුකය කෙලින් පිහිටුවාගෙන පල්ලංකං ආභුජිත්වා බද්ධ පරියංකේ බැඳගෙන පරිමුඛං සතින් උපච්චපෙත්වා භාවනා කමඨහනට සිහිය හරියට පිහිටුවාගෙන වාඩි විය යුතුයි. ඒ කියන්නේ භාවනාවේ මුල්ම අත්වාරම. හැබැයි භාවනාව දිනුවටපත් වෙනන් පස්සේ හිතගලක් පුළුවන්, ඇවිදිනුත් පුළුවන්, සතපේගෙනත් පුළුවන්. ඒ කියන්නේ ධ්‍යාන බවට හිත දිනුනන් පස්සේ වාඩි වෙනාම කියලා නීතියක් නැහැ. ධ්‍යාන බාට යන තාක් හිතේ සමාධිය තහවුරු කරන පිණිසයි උඩුකය කෙලින් තබාගෙන වාඩි වීම අවශ්‍යයි කියලා සරුවක් යන වාසේ දේශනා කළේ. හැබැයි ඒක රහසකුත් තියෙනවා. ඒ කියන්නේ අපි උඩුකය කෙලින් තබාගෙන නැතිව දෙල්ලෙන් හරි කඳෙන් හරි නැමෙගෙන හිටියොත් මේ ආශ්වාස ප්‍රශ්වාස සුලං රැල්ල අපේ නාසිකාග නොදැනී යනවා. නාසිකා ඇතුලේ වාගේ දැනෙන්න පුළුවන්. නමුත් අපට අවශ්‍ය වෙන්නේ මේ භාවනාවෙන් සමාධියක් උපදවන්න හැකි වෙන්නේ නාසිකා අග දොරටුවේ ආශ්වාස ප්‍රශ්වාස දැනුනොත් තමයි. එතකොට ඒක දැනෙන්න නම් උඩුකය කෙලින් තියෙන්න ඕනේ. උඩුකය කෙලින් තිබීමෙන් ඉතා සියුම් හුස්ම රැල්ල නාසිකාග හැපීම සිදු වෙනවා. අනෙක් කාරණේ තමයි මේ ධ්‍යාන භාවනා කියන උතුම් අවස්ථාව සපයා ගන්නට වාඩි වීමේ ඉරියව්ව වැඩි වේලාවක් පවත්වන්නට ඕනේ. වැඩි වේලාවක් පවත්වන්න නම් වේදනාවක් චක්කුමක් නැතුව පෙරතින්නට ඕනේ. අපේ ශරීරයේ පිටකොඳු ඇට 18ක් තියෙනනේ පුරුක් ඇට මේවා ටිකක් නැමිලා තිබුණොත් මාංශ පේශි වලේ කටු තැවරීමෙන් අපට වේදන ඇති වෙනවා ටික වේලාවකින්. ඒ මොනොත් එක ඉරියව්වෙන් වැඩි වේලාවක් සිටියේ නැහැ කියලා. ඉතින් කොඳු ඇට පෙළිය හරියට ඉරුදුව තියෙනවා නම් අපේ මනස වැඩ කරන ප්‍රධාන කාර්යාලය වෙන මොළේට අවශ්‍ය විදිහට ලේසික ධාවනය වෙනවා. පහසුවෙන් ධාවනය වෙනවා. අර ශරීරයේ කටුපේලිය මාංශ පේශවල නොතර වීම නිසා වේදනාවක් නැතුව පෑ දෙකේ තුනේ හතරේ පහේ ඉඳ පුළුවන්. අන්න ඒක නිසා උඩුකය කෙලින් තබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. දැන් කරුණු දෙකක් කියවුණානේ. උඩුකය කෙලින් තබා ගැනීමෙන් ඊතා සියුම් හුස්ම රැල්ල පවා නාසිකාග දැනගන්න පුළුවන්. අනික බොහෝ වේලාවක් වේදනාවෙන් තොරව සමාධිමත් සිතින්ද පුළුවන්. මෙන්න මේක නිසා උඩුකය කෙලින් තබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඊළඟට දේශනාව සඳහන් වෙන්නේ පරිමුඛං සතින් උපත්තපෙත්වා. සතින් කියන්නේ ස්මෘතියනේ, සිහියනේ. මේ සිහියේ පරිමුඛං කියන්නේ නාසිකා අගත පිහිටුවා ගන්නට ඕනේ. ඒක මේ කර්මස්ථානයේට අභිමුඛව පිහිටුවා ගන්න ඕන. නිදසුණක් වශයෙන් අපි ගම්මු කැඩපත. යම් කිසි කෙනෙක් කැඩපතකින් මුහුණ බලන්නේ සමව දල්වාගත් ඇසෙන්නේ ඕනමට වඩා හදල්වගෙන බලන්නේ නැනේ තමන්ගේ මුහුණ කැඩපතේ. පියාගෙන බලන්නෙත් නැනේ සමව බලනවා. සමව බලන්නේ තමන්ගේ මුහුණ දෙසේ කැඩපතේ. ඒ වාගේ තමාගේ නාසිකා අග ඉක්මන් නොවේ, හමා නොවේ අමතක නොවි මනා සිහියෙන් ඒ සිත පිහිටුවා ගන්නට ඕනේ. ඒකයි පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. ඊළඟට එතන උපට්ඨපෙත්වා කියන උප කියන උපසර්ග පදයෙන් කියන දැඩි ලෙස පිහිටුවාගෙන ස්ථීර ලෙස සිහිය පිහිටුවා ගන්න ඕනේ නාසිකාග. දැඩි ලෙස පිහිටුවා ගන්න ඕනේ. එවාගෙම ශක්තිමත් ලෙස පිහිටුවා ගන්නට ඕනේ. අන්‍ය විහිත නොවන හැටිද සිහිය පිහිටුවා ගන්නට ඕනේ. ඒකයි උපට්ඨපෙත්වා කියන පදයෙන් පහදා දේශනා කළේ තියෙන්නේ. එතකොට දැන් සකල ශරීරයේම නිශ්චලයි. ඒ කියන්නේ බද්ධ පරියංකෙන් වාඩි වුණ වම් අත මතු පිට දකුණු අත තබාගෙන අත් දෙකේ මාපට ඇඟිලි දෙක තුඩෙන් තුඩ ගෑවෙන හැටි තබා ගන්නවා. එතකොට මුළු ශරීරයම ඒකාබද්ධයි. ශරීරය නිශ්චලයි. ඊට පස්සේ ඇසිපියවත් හොලවන්නේ ඇස් බෝලේවත් යහා මිහා හරවන්නේ නැහැ. තමාට තියෙන්නේ දැන් ශරීරයේ සංපත් වූ බැවින් හුස්ම ගැනීම හැලීම දිහාවට හිතේදීමයි. ඒ හුස්ම ගැනීම හැලීමක් පාසා නාසිකා දොරටුවේ පළමුවෙන් සිදුරු දෙකෙන් දැනේ. හැබැයි ටික වෙලාවක් යනකොට එක නාසිකා සිදුරකට බර වෙනවා. ඒක ස්වභාවයක්. අපේ සිතේ සංසුන්ව පවතිනකොට එක නාසිකාසුදුරෙන් තමයි ආශ්වාස ප්‍රශ්වාස සිද්ධ වෙන්නේ. ඒක පැයෙන් පැයට මාරු වෙනවා. උදේ 6 ඉඳලා 7ට එක දොරටුවකින්. 7 ඉඳලා 8ට තව දොරටුවකින්. මේ විදිහට දවසේ පැයෙන් පැයට ආශ්වාස ප්‍රශ්වාස නාසිකා දොරටු දෙකට මාරු වෙමින් තමයි පවතින්නේ. ඒක භාවනා කරන්නන් හොඳින් තේරුම් ගන්න පුළුවන්. ඊළඟට දේශනා කළ තියෙනවා සෝ සතෝව අස්සසති සතෝ පස්සසති මේ මුළු කර්මස්ථානියම මේක වචනින් ප්‍රකාශ වෙනවා ඒ කියන්නේ 16 ආකාරයකට මේ භාවනා විස්තර කරන්න තියෙනවා ඒ සියල්ලම මේ වචන දෙකකින් ප්‍රකාශ වෙනවා සතෝව අස්සසති ඒ කියන්නේ සිහියෙන්ම ආශ්වාස ගන්න සතෝ පස්සසති සිහියෙන්ම ප්‍රශ්වාස කරනවා ඒ සතෝ ඒව කියන වචنين කියවෙන්නේ සිහියෙන්ම අවධාරණය. ස්ථීර වශයෙන්ම සිහියෙන් ආශ්වාස ගන්න. එතෙන්දී අපි ප්‍රවේශම් වෙන්න ඕන කාරණයක් තියෙනවා. ඒ කියන්නේ ඕනෑකමින් හුස්ම ගන්නෙත් නැහැ. ඕනෑකමින් හුස්ම රඳවා ගන්නෙත් නැහැ. ඕනෑකමින් හුස්ම පිට කරන්නෙත් නැහැ. ස්වභාවිකව සිදුවෙන්න ආරෙන්න ඕන හුස්ම ගැනීම හැලීම. අපට තියෙන එක වැඩයි. මේ හුස්ම ගැනීම හැලීමක් පාසා අන්‍ය විහෙත නොවේ මනසින් සමාධිමත් සිහියෙන් අවික්ෂිප්ත සිහියෙන් ඒ ආස්වාස ප්‍රස්වාස රැල්ල දිහා බලාන සිටීමයි. ඉතින් මේ බලාන සිටීම සඳහා අපට ප්‍රායෝගික වශයෙන් තියෙන උපදෙස් ටික අනුගමනය කරන්න. ඒකයි අර අනුකුබ්බම් පරිචිතා කියන බණ පදයෙන් කියවෙන්නේ. ආනාපාන සතිය අනුපිළිවෙලින් ඕනේ පුහුණු කරගන්න. ඒ අනුපිළිවෙල දැන් අපි සලකා බලමු. දේශනා පාළියේ තියෙන්නේ දීගං වාස සන්තෝ දීගං ආස සාමීති පජානාති ආදී පදන්ත පෙළියක්නේ එතන තියෙනවා පද 16ක් ඒ පද 16න් අපි හතරක් පමණක් පළමු කොට තෝරලා ගනිමු දීර්ඝ ආශ්වාස දීර්ඝ ප්‍රශ්වාස කියන එක පදයයි ක්ෂස්ස ආශ්වාස ක්ෂස්ස ප්‍රශ්වාස පදයයි සබ්බකා පටිසංවේදී පදයයි පස්සම්භයං කා සංකාරම් පදයයි මේ පද හතර අපි ඉස්සෙල්ලා තෝරගනිමු එතකොට දීගං හා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති කියන්නේ අපට මේ දීර්ඝ දීර්ඝ හුස්ම ගන්නවා කියලා වචන වශයෙන් හිතන්නේ එහෙම නැහැ. දීර්ඝ ආශ්වාස බව පජානාති දැනගන්නවා. Taman නුවණින් දැනගන්නවා පමණයි. මේ දීර්ඝ ආශ්වාස මේ දීර්ඝ ප්‍රශ්වාස කියලා වචන භාවිතා කරන්නේ නැහැ හිතින්වත්. භාවිතා නොකොට මේ හුස්ම රැල්ල දිගින් පවත්නා බව නුවණින් වටහා ගැනීමයි අවශ්‍ය. කෙටි හුස්ම ගැනත් එහෙමයි. මේ කෙටි හුස්මක්, කෙටි ආශ්වාසයක්, කෙටි ප්‍රශ්වාසයක් කියලා වචන වශයෙන් හිතන්නේ නැහැ. අපට තියෙන්නේ කෙටි හුස්මක් බව නුවණෙන් දැන ගැනීම පමණයි. ඊළඟට සබ්බකා පටිසංවේදී කියන තැන සමහර යෝගාවචරයන් හිතෙනවා දෙපතුලේ පටන් ඉස දක්වා සකල ශරීරයේ දිහාව බලන් โด නි කියලා ඒක වැරදි. එතන සබ්බකාය ප්‍රතිසංවේදී කියන්නේ ආස්වාස සියල්ල ප්‍රස්වාස සියල්ල කියන එකයි. කාය කියන්නේ සමූහයනේ. එකක් නෙමෙයි. කාය කියන්නේ සමූහය. යම්කිසි රාශියක එකතුවයි කාය කියන්නේ. දැන් රූප කාය, නාම කාය, හස්ති කාය, අස්ව කාය, රත කාය, මුගන්නේ සමූහයක් එක්කාසු කොට කියන වචනයක් මේ කාය. එතකොට ආස්වාස කය කියන්නේ, ශබ්ද කය කියන්නේ ආස්වාස සමූහය. ඒ කියන්නේ හුස්ම ගැනීම කිව්වම එක හුස්මක් නෙමෙයිනේ. හුස්ම රැල්ල කෝටි ගාණක් ඔතන එකතු වෙලානේ මේ හුස්ම ගන්නේ. ඒකේ පරමාර්ථය කලින් හිතන්නේ නැහැ. නමුත් ඒකේ භාවිතා කරන ආස්වාස සමූහය. ප්‍රස්වාස සමූහය. කොහොමද ශබ්ද කාය වෙන්නේ? ඒ කියන්නේ ආස්වාස ගැනීමේදී ආස්වාස ගන්න පටන් ගැනීමේ සිට අවසානයේ දක්වා සිහියෙන් බලා සිටීමයි. ඒකට කියනවා මුල මැද අග දැකීම. පටන් ගැනීම, පැවැත්ම, අවසන් වීම. කුසල පිට කිරීම දෙත් එහෙමයි. කුසල පිට කරන්න පටන් ගැනීම, පිට කරමින් සිටීම, කුසල පිටේ අවසන් වීම. දෙයක් කරනවා නෙමෙයිනේ ස්වභාවික සිද්ධියක්නේ අපට තියෙන්නේ ඒ මුල මැද අග කියන තුන් ස්ථානයේම අමතක නොවි මනස සිහියෙන් බලා සිටීමයි. ඉතින් මේ බලා සිටීමට නිකං කුල් පුලං කමන්නේ ඒකට ගන්න ඕන දැඩි ලෙස සිහිය. අර ඉස්සර උපමාවක් තියෙනවා නේද? ඒ කියන්නේ කැලෑවේම හැදිලා, කැලෑවේම වැඩිලා. මිනිසයන් අතරටපත් නොවේ. නිදන්නේ වැඩුණු වසුපැටි දමණය කරගන්න කැමැති ගොපල්ලා දිගම දිග සැහැණකින් මන්දක් ගහලා මේ සතා අල්ලගෙන ලොකු ශක්තිමත් කණුවක බඳිනවා. ඉතින් මේ දඩබ්බර ඒ හරකා මුළු පලාතම දෙවනක් කරමින් දුවන අයනේ. ඒ ලණුව තියෙනකන් දුවනවා. දුවලා දුවලා අන්තිමේදී කනුව ළඟ පැටලලා පැටලලා දුවන්න බැරුව වැතිර ගන්නවා. ඉතින් දින දෙක තුනක් කෑමක් නොදී වතුරක් නොදී ගොපල්ලා ඊට පස්සේ මේ සතාව අල්ලගෙන දැඳලා නාය විදලා දමනය කරගන්නවා. වැඩස ගන්නවා. ඒ වාගේ අති දීර්ඝ කාලයක් නොදැමුණු සිතක් වශයෙන් පැවතිය අපේ මේ සිතට ආනාපාන සතියෙන් ආත්ම දමනයක් එවැගේම ආත්ම ශාන්තියක් සලසා ගන්නට නම් මෙන්න මේ සතිය කියන රැහැනේ ආස්වාස ප්‍රස්වාසය අරමුණු කරගෙන අර නාසිකා අග මේ අරමුණෙහි සිත කඩින් බඳින්නට ඕනේ. එතකොට මෙන්න මෙහෙත මේ සඳහා අවශ්‍ය වන්නේ වීරිය සම්ප්‍රයුක්ත ඥානෙන් යුක්ත සිහියයි. වීරියයි, ඥානයයි, සිහියයි කියන මේ තුන් දෙනා එකතු වෙලා තමයි මේ සිද්ධිය කරන්නේ. ඉතින් දැඩි වීරියක් ඕනේ. ඉරියව් වෙනස් කර නැතු වෙන්නේ. ඒ වගේම අවබෝධයක් ඕනේ මෙතෙන්දී සිහිය පවත්වා ගන්න කොහොමද කියලා දැනගන්න. ඊළඟට සිහිය අවශ්‍ය වෙනවා හරියට එහි පිහිටුවා ගන්න. සමහර කෙනෙක් මේ මුලමඳ අග ස්විමින් ශරීර අභ්‍යන්තරයේ හිත යවනවා. ඒක සරුවක්යන් වහන්සේ ප්‍රතික්ෂේප කළා කියලා. ඒ කියන්නේ ආශ්වාස ගැනීමේදී පටන් ගැනීමේ මුල නාසිකා දොරටුව මැද හෘදය අග නාභිය. හුස්ම පිටකිරීමේදී මුල නාභිය මැද හෘදය අග නාසිකාග කියලා හත යෝගීන්ගේ ප්‍රාණායාම ක්‍රම උගන්වනවා. නමුත් බෞද්ධ භාවනාවට ඒක අවශ්‍ය නැහැ. සරුවක්යන් වහන්සේ ශ්‍රී මුකෙන්ම ඒ පිළිවෙත ප්‍රතික්ෂේප කළා කියලා. ඒකෙන් බොහෝ යෝගීන් අනතුරුවට භාජන වෙනවා. රෝගාබාධයන්ට භාජන වෙනවා. උන්වහන්සේ මෙතන මුලමඳාග බලන්නේ කිව්වේ නාසිකා දොරටුවේ පමණයි. ඒ නාසිකා දොරටුවේ ආශ්වාස ගැනීම, ආශ්වාස පැවතීම, ආශ්වාස අවසන් වීම. ප්‍රශ්වාස කියන්නේ හුස්ම හෙළීම ආරම්භ වීම, හුස්ම හෙළමින් පැවැත්වීම, හුස්ම හෙළ අවසන් වීම. මේ අවස්ථා තුන බලන්න නාසිකාගරු තුවාගයි. හැබැයි තින්ද තව සමහර විට හිතෙන්න පුළුවන් මේ නාසිකාග කැඩපතිකින් බලන්න වගේ බලන්න ඕනේ නේද? එහෙම නැහැ. අප තවස්ස වන්නේ නාසිකා දොරටුව නෙමෙයි. එතන නීති කරගෙන හුස්ම රැල්ලයි. එතන නිමිති වෙන හුස්ම රැල්ල දැලීම පමණ අපට අවශ්‍ය වෙන්නේ. හුස්ම රැල්ල දැන් නිදසුනක් වශයෙන් අපි ගමු. ජනවාරි මාස වාගේ කාලයේදී මේ පිළිබාන එලිමහනකට වෙලා වැඩක් කරමින් ඉන්නකොට අපිට දැනෙනවා නාසිකාවෙන් මේ පින්න ඇතුල් වෙනවා පිට වෙනවා සුදු පාටට. දුම් සිලුවාගේ පින්න ඇතුල් වෙනවා පිට වෙනවා. බොහෝසෙන් මේ දීසලා බණ්ඩාර වෙල නුවරලි පැත්ත ගියාම හොඳට තේරුම් ගන්න පුළුවන්. අර මීදුම ආග්‍රාණය වෙනවා මීදුම පිට වෙනවා නාසිකාවෙන්. හොඳට පේනවා සුදු පාට. අන්න ඒ වාගේ හුස්ම රැල්ලා අපේ නාසිකා දොරටුවෙන් ඇතුළු වෙනවා පිට වෙනවා. ඒක අපි තේරුම් ගන්නයි ඒක හැපෙන තැන ගැන අපට අවධානය අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මේ නාසිකාග දකින්න ඕනේ කියලා මේ නියමයක් නැහැ. අපිට දකින්න ඕනකම තියෙන ආශ්වාස ප්‍රශ්වාස සුළං රැල්ලයි. හැබැයි මේක වායෝ ධාතුවක් කියලා හිතන්නේ නැහැ. මේක හැපෙනවා හැපෙනවා හිතන්නේ නැහැ. දැනෙනවා දැනෙනවා හිතන්නේ නැහැ. මේක රූප කලාපයක් කියලා හිතන්නේ පිළිවෙතක් තමයි ආනාපාන සතියෙන් කියවෙන්නේ. මහා සතිපට්ඨාන සූත්‍රයේ ඒ පිළිවෙත තමයි උගන්වන්නේ. ඒක නිසා පළමුවෙන් ආනාපාන සතිය විදර්ශනාවට හරවන්නේ නැතුව සමත වශයෙන් වඩන්නටයි මේ පිළිවෙත. එතකොට දැන් මේ නාසිකා දොරටුවේ ස්වરૂපය හෝ හැඩහුරුකම සටහන් හිතන්නේ නැතුව හැපීම නිමිති කරගෙන ආශ්වාස ප්‍රශ්වාස හුස්ම සුලං රැල්ලේ මුල මැද අග අවස්ථා තුනම තේන හැටියට සිහිය පවත්වනවා. එතකොට තමයි පස්සම්භයං හුස්ම සංසිඳින්න පටන් ගන්න. ඒ කියන්නේ අපේ දුවන වේලාවක අපට හුස්ම වේගෙන් වැඩ කරනවා. එමින් යනකොට ඊට ටිකක් අඩු වෙනවා. වා හිට ගන්නකොට තවත් අඩු වෙනවා. වාඩි වෙනකොට තවත් අඩු වෙනවා. අපි සංසුන්ව නිදා ගන්නකොට තවත් අඩු වෙනවා. ඒ වාගේ මේ හුස්ම රැල්ල මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මුලින් අවදාාරිකත්වයෙන් විශාලත්වයෙන් තියෙන්න පුළුවන්. නමුත් ටිකෙන් ටික අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා හිත සම්පත් වෙන්න වෙන්න ඊටාම සියුම් බාටපත් වෙනවා. සමහර විට හුස්ම නැති තරමට වාගේ දැනෙනවා. හුස්ම නැති වුණාම නෙමෙයි. හුස්ම නැති අවස්ථාව තියෙන හතයින ඔක්කොම මේ හුස්ම නැති අවස්ථාවෙන් එකක් නෙමෙයි මේක. මේ අවස්ථාව කියන්නේ අර හිත සංසිඳීම නිසා හුස්ම රැල්ල සංසිඳෙනවා. ඒකට කියනවා පස්සම්භනේ කියලා පස්සම්භයං කාය සංඛාරං. දැන් එතකොට මෙන්න මේ මූලික හැඳින්වීම වලට පැහැදිලි වෙන්නට ඇති. නාසිකා දොරටුවේ ආශ්වාස ප්‍රශ්වාස සුලංග රැල්ල බලාගෙන එහි සිහිය පිහිටුවාගෙන ඉන්නකොට දීර්ඝ හුස්ම හෝ කෙටි හුස්ම එවාගෙම හුස්ම වාරයේ මුලැමැදාග අවස්ථා තුනක් හුස්ම රැල්ලේ සංසිඳීමක් කියන මේ අවස්ථාවන් හතරම දැක ගැනීමට පුළුවන් වුණා විනාඩි 15ක් තරම් කෙටි කාලය තුල. මේ කෙටි කාලය තුල ඉච්ඡර පුළුවන් වෙන්නේ අනුපිළිවෙලින් මේක වැඩි වෙන. අපි මුලින් කියවනේ මේ භාවනාවේ තියෙනවා පියවර 8ක් කියලා. පළවෙනි පියවර ගණනා, ගණන් කිරීම. ගණන් කිරීම නම් ආස්වාස හුස්ම ගන්නකොට ආස්වාස 1 1 1 කීප සැරයක් හිතෙනවා. ප්‍රශ්වාස කරනකොට ප්‍රශ්වාස 1 1 1 අයමත් ආශ්වාස ගන්නකොට ආශ්වාස 2 2 2 මේ විදිහට 8ක් හෝ 10ක් දක්වා ආශ්වාස ප්‍රශ්වාස දෙක ගණන් ගන්න. එතකොට ගණන් කිරීම භාවනාවක් නොවේ. එහි ප්‍රායෝගික පුහුණුවක්. ඒ කියන්නේ හිත විසිරියාම වැළැක්වීම සඳහායි ගණන් කිරීම. ගණන පැටලුණා නම් හිත විසිරිය ගොස් ඇති බව තේරුම් ගන්න පුළුවන්. ගන්න පැටලුනේ නැත්නම් නැවත ගණන් කිරීම අවශ්‍ය නැහැ. ඊට පස්සේ කරන්නේ ආස්වාස ප්‍රස්වාස කියන වචන දෙක පමණක් භාවිතා කිරීමයි. ආස්වාස ප්‍රස්වාස වචන දෙක දැන් දෙක හුස්මක් නම් ආස්වාස ආස්වාස ආස්වාස කීප වටක් හිතන්න පුළුවන්. කෙටි හුස්ම නම් එච්චර වෙලාවක් හිතන්න බෑ. අන්න ඒකයි පජානාති අවබෝධ කරගන්නවා කියන්නේ. ඊළඟට ආස්වාස ප්‍රස්වාස දෙකේ මුලැඳාග දැකීමත් එවාගේම සංසුන් ආස්වාස ප්‍රස්වාස දැකීමත් මනසින් කරගෙන යනකොට මේ භාවනාව සම්බන්ධ පෙර නිමිති පහළ වෙනවා. ඒ කියන්නේ දැන් ආස්වාස ප්‍රස්වාස දෙක ඇහැට පේන්නේ නැහනේ. මේකේ නිමිත්තක් හිතට පේන්න පටන් ගන්නවා. දුසිලුවක් වාගේ ලා පාට සුදක් පේන්න පටන් ගන්නවා නාසිකාග ආසන්නයේ. ඒකට කියන්නේ පරිකර්ම නිමිත්ත කියලා. පරිකාරම නිමිත්ත. හැබැයි ඒ ගැන අපි කිසිම තැකීමක් නැතුව අපේ වැඩේ අපි කරන්නට ඕන. ඊළඟට යනවා ඒ සාමාන්‍ය ආලෝකය දීප්තිමත් ආලෝකයක් බවට පත් වෙනවා. සුදු කුළුන් ගොඩක් වාගේ, සුදු වලාකුළු වාගේ, සුදු අහසක් වාගේ, සුදු මල් වට්ටි වාගේ සුදු පාට පේන්න පටන් ගනී. ඒක උග්ඝහ නිමිත්ත. තාමත් නෑ හිතේ නියම සමාධිය. උග්ඝා නිමිත්ත උග්ඝා නිමිත්ත අවස්ථාවේ ඇති සමාධියට කියන්නේ පරිකර්ම සමාධි. ඒ කියන්නේ මුල්ම සමාධිය. කාරණා නියම සමාධිය. ඊළඟට තමන්ගේ වැඩේ හොඳට කරගෙන යනකොට තවත් විනාඩි කිහිපයකින් මේ සුදු පාට පුළුංගොඩ සුදු පාට වලාකුළු වාගේ සුදු සුදු සුදු වර්ණය වඩා ප්‍රභාස්වර දිලිසෙන වර්ණයක් බවට පත් වෙනවා. ඒකට තමයි ප්‍රතිභාග නිමිත්ත කියන්නේ. හැබැයි යෝගාවචරයවක බලන් හිතෙනවා. බලන් හිතපු ගමන්ම නැති වෙනවා. හැබැයි නැවතත් ආනපානේ වඩාලිනකොට ආමත් ලැබෙනවා. ඉතින් මෙන්න මේ ප්‍රතිභාග නිමිත්ත ලැබෙනකොට ඒක අපි ගෞරවයෙන් ආරක්ෂා කරගන්නට ඕනේ. ඒ කියන්නේ අදිෂ්ඨාන කරමින් ඒක ස්ථිර කරගන්න ඕනේ. මේ ප්‍රතිභාව නිමිති නාදී පහක් පවතිවා කියලා භාවනා කරන. මේ ප්‍රතිභාගණමික විනාඩි 10ක් විනාඩි 15ක් විනාඩි 30ක් විනාඩි 45ක් පැයක් පවතිවා ආදි වශයෙන් විස්තර කරගන්නට ඕනේ. එසේ ප්‍රතිභාගණමික විස්තර කරගන්න අවස්ථාවේ තියෙන සමාධියට කියන්නේ උපචාර සමාධිය. හැබැයි සාම නියම සමාධිය නෙමෙයි. එතෙන්දී තෘප්තිමත් වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි මෙතෙන්දී අපි වැඩගත්ම සිහි කිරීමක් අවශ්‍යයි. මේ ප්‍රතිභාග නිමිත්ත ලැබුණාම භාවනා යෝගියා හිතනවා මම දැන් සම්පූර්ණයි. මේ ප්‍රතිභාග නිමිත්ත ලං වේවා, ඉහළට යාවා, දකුණට කැරිකේ, වමට කැරිකේවා ආදි වශයෙන් ඒ සම්බන්ධව හුරු පිරීම් කරන්න ගියොත් එහෙම ප්‍රතිභාග නිමිත්ත පමණක් නෙමෙයි භාවනා පවා පිරිනවා. එනිසා මේ ප්‍රතිභාග නිමිත්ත එක සෙල්ලම් කිරීමෙන් වළකින්නට ඕනේ. ඉතා ගෞරවයෙන් හරිද බුදු පිළිම වහන්සේ නමක් කෙරෙහි අපි යම් ගෞරවයක් නම් ඒ වගේ ගෞරවයෙන් ඒක ආරක්ෂා කරගන්නට ඕනේ. දැන් එතකොට ඊළඟට සඳහන් කරන්න තියෙන්නේ මේ ප්‍රතිභාග නිමෙත් ස්ථීරව සබා ගත්තාම නීවරණ කිසිවක් නැහැ. කාමච්ඡන්ද ආදී නීවරණ නැහැ. ඒ වෙලාවේ හිතේ ඇති සමාධිය නිසා තමාගේ හිතේ ඉන්ද්‍රිය ධර්ම, ඒ කියන්නේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා මේවා බලගත වෙනකොට අර ප්‍රතිභාග නිමෙත්තම අරමුණු කරගෙන කුසුම රැල්ල කෙරෙහි සිහිය පිහිටුවාගෙන එකවරතම චිත්ත ඒකාග්‍රතාවක් ලැබෙනවා. ඒක ජීවිතේ කවදාකවත් ලැබල නැති සමාධියක්. පුදුමාකාර ප්‍රීතියක්, පුදුමාකාර පස්සද්ධියක්, පුදුමාකාර සැපයක් ඒ වෙලාවේ විඳිනේ වෙනවා. හැබැයි යෝගාවචරයා නවතින්න හොඳ නැහැ. ඒතුළු හිතනවා මෙන්න මෙන්න ප්‍රථම අධ්‍යානෙ. ඊළඟට ආයමත් ඒක නැතිලෙම මෙන්න ဒုတိ ය අධ්‍යානෙ. ඔහොම හිතන්න පුළුවන්. ඒක වැරදි. එතෙන්දී ගුරු උපදේශක් අවශ්‍යයි. දැන් මේ භාවනා කමතහන් කොතෙකුත් අපි ඉගෙනගෙන තිබුණා දිනු කරන අවස්ථාවේදී ගුරු උපදේශ අවශ්‍යයි. ගුරු උපදේශ නැතුව කරන්න ගියොත් අතරමං වෙනවා. ඒක නිසා ඉතා කරුණාවෙන් අපි මතක් කර තබන්නේ මේ භාවනා කමතහන් ගැන දැනගෙන ගන්න භාවනා වැඩිීමේදී ඵලපුරුදු ගුරුරුගේ උපදේශය අත්‍යවශ්‍ය බවයි. ඊළඟට දැන් ඒ ඵලයෙන් ලැබෙන සමාධිය ඊටාම ශනිකව නැති වෙනවා. හැබැයි නැගිටින්න එපා. ඒ වෙලාවේ ඊතා සිහිනුවණින් ඉවසීමෙන් සිටින්නට ඕන සමාත නියමිත භාවනා මෙනෙහි කරමි. ආනපාන සතිය. අයමත් අයමත් වෙනවා. සියවර දහස් වරේ සමාධිය ඇති වෙවි නැති යනවා. එහෙම ගිහිල්ලා ගිහිල්ලා සමන්න පුළුවන් වෙනාගේ ස්ථිර කරගන්න. ඒ කියන්නේ ඒ වෙලාවේ අදිෂ්ඨාන කරන්න ඕනේ ඥානාපාන ප්‍රතිභාග නිමිත් අරමුණෙහි හිතක් විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානය විනාඩි 5ක් පවතිවා අදිෂ්ඨාන කරමු. ඒක සිද්ධ වෙනවා. ඊළඟ විනාඩි 10ක් විනාඩි 15ක් කොහොම කාලෙ දික් කරන්න ඕනේ සමාධිය පාත්ව ගන්න. හැබැයි ඒ සමාධිය ශක්තිමත් බවටපත් වුනහම ඒක තියෙනවා පස් ආකාරයකින් වසීතා පුරුදු කරන්න. ආවර්ජන, සමාපජ්ජන, අදිඨාන, වුත්ථාන, පච්චවේකන කියලා. මේවා අපි සාකච්ඡා වේලාවකදී වඩා පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පංචේද වසීතාවෙන් වසීබාට පමුණවාගෙන දැන් ඉතින් ආනාපාන ප්‍රථම ධානය ලබාගෙන එහි අංග ටික හොඳට අරමුණු කරගෙන සියවර දහස්වර නැවත නැවත මේක ප්‍රගුණ කරන්න ඕනේ. ප්‍රගුණ කරලා කරලා තමයි අන්තිමට දෙවෙනි ධානය සඳහා ප්‍රයෝග කරන්නේ යෙදෙන්නේ. ඉතින් දෙවෙනි ධ්‍යානයක් ලබා ගත්තාම ඒක පස් විදිහකින්ම සීභාවට පමුණවාගෙන තුන්වෙනි හතරවෙනි ධ්‍යානෙ දක්වා යනවා. මෙන්න මේ විදිහට ධ්‍යාන වසීතාවය හොඳින් ප්‍රගුණ කරගන්නා තෙක්ම විදර්ශනාවට හැරෙන්නේ නැහැ. විදර්ශනාවට හැරෙන්නේ නැත්නම් නිසාද ඒ ධ්‍යාන වසීභාවයේ ප්‍රගුණ කරගන්න තුරු සමාධිය ශක්තිමත් නැහැ. සමාධිය ශක්තිමත් නැතුව විපස්සනා වඩන්න ගියොත් යෝගාවචරයා සමාත අඳුරු ගැබකට පිවිසුනා වගේ වෙන්න පුළුවන්. දැන් සමත භාවනාවෙන් තොරව විපස්සනා භාවනා වැඩිමදි සිදු වෙන්නේ ආලෝකයෙන් තොරව අඳුරු කාමරයක යමක් අපපත ගාන දැක ගන්න වගේ. මේ සමාධිමත් බාටපත් වූ සිතක් ඇති යෝගාවචරයාගේ සමාධි ආලෝකයෙන් පුළුවනි ඊ타ම සියුම් නාම රූප පවා අරමුණු කොට විපස්සනා වඩන්න මේක නිසා මේ ආනාපාන සති භාවනාවෙන් හෝ වෙනත් සමත භාවනාවකින් ධ්‍යාන తত্ত্বය සමාධි ශක්තිය සාහවරු කරගන්නා තුරු විපස්සනාවට දැස නොගැනීම වැදගත් වෙනවා. සමත භාවනාවේ ප්‍රයෝජන රාශියක් තියෙනවානේ. සමත භාවනාවේ ප්‍රයෝජන පහක් අපේ පරිණි අර්ථ කතාවල විස්තර වෙනවා. ඒ කියන්නේ ditta dhamma sukha viharane. මේ සමත භාවනාලාභියා මේ ජීවිතයේ ධ්‍යාන සුවයෙන් සැප විඳින්නෙක් වෙනවා. විපස්සනා පාදකානි සංසය. ඒ කියන්නේ විපස්සනාවට දැස ගැනීමට මේ සමත භාවනා දොරටුවක් වෙනවා. සමත භාවනා වැඩුව කෙනෙකුට විපස්සනා වඩන්න පහසු වෙනවා. ඒක ආනිසංශයක්. අභිඥා පාදකානිසංශය. ලෞකික අභිඥා පහක් කියනවනේ. ඉරිදිවිද, දිව්‍ය ශ්‍රෝත, පරිචිත් විඥානන, ඌර්වේ නිවාසානුස්මෘති, නිවන් චක්ෂර විඥාන කියලා. මේවා ලබන්නට මේ සමත භාවනාවෙන් ලබන ධ්‍යාන අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා ධ්‍යාන අභිඥාට පාදක වෙනවා. හැබැයි ඒ ගැන විස්තර තවදුරටත් පැහැදිලි කරන්න තියෙනවා මේ ආනාපාන සති ධ්‍යාන වලින් අභිඥාට හැරෙන්න බෑ. ඒක හැරෙන්නේ කසින භාවනාවෙන් පමණයි. අනික් කාරණය තමයි නිරෝධ සමාපත්‍යානි සංසය. ඒ කියන්නේ ධ්‍යාන බවට මේ අෂ්ට සමාපatti බවට පත් වූ ධ්‍යාලාභය තමයි අනාගාමී කෙනෙක් හෝ රහත් කෙනෙක් නිරෝධ සමාපත්තියට සමාදින සමත් වෙන්නේ අනිත් අයට බෑ. නිසා නිරෝධ සමාපත්තිය ආනිසංශයක් මේ සමත භාවනාවෙන් ලැබෙනවා. අනික් කාණේ තමයි දෙන්නේ. ප්‍රේත වශයෙන් අදවා නම් ප්‍රථම ධානයේ මහා බ්‍රහ්මතලයේ කියන තුන්වෙනි බඹතලෙ උපදිනවා. ওই දෙයට ඒ ඒ ධානයට අනුරූප බඹතලයන් ඉදීම භව විශේෂානිසංශයයි. එතකොට දැන් මෙතෙන්දී අපි නැවත වරක් හඳුන්වන්න තිබෙන්නේ ආනාපාන සති භාවනාව මහා පුරුෂ භාවනාවක්. මේ ආනාපාන සති භාවනාව වැඩිමින් සමාධි సంతානයේ විතරක වේග යටපත් වෙනවා. ඒ කියන්නේ අපේ සිතේ මේ අහසේ මාළිගා හදාදා ඉන්න කෙනේ පුරුද්ද. ඉවරයක් නෑ මාළිගා හදනවා කඩා වැටෙනවා. ඒ කියන්නේ ඒ සමාගයේ සිතේ කිසිම ස්ථාවරයක් නෑ. මේක මේ කර්මණු කෙරේ විසිරී යනවා හරියට අලු ගොඩකට දැමු ගල් කැටයක් නිසා අලු විසිරී ගියා වගේ ජල තලයකට ගල් කැටයක් දී කැබල්ලක් දැම්මම ජලය සංකල වෙනවා වගේ ගහ තියෙන කොඩිය නිතරම සුළඟින් සැලවෙනවා වගේ අපේ මේ සිතේ කාර්මුණක නැතුව නිතර චලනය වෙනවා විසිරී යනවා මෙන්න මේ විසිරෙන සිත සංසම් කර ගැනීමට ඇති එකම පිළිවෙත භාවනාවයි ආනාපාන සති භාවනාවයි සාහුල ස්වාමීන් වහන්සේට මහා රාහුලවාද සූත්‍රයේදී ආනාපාන සති භාවනාවත් භාවනා කර්මස්ථාන හතක්ම උගන්වනවා ඒක ආනාපාන සතියේදී උගන්ලා තියෙන අනිසංශය යේපිතේ චරිමික ආස්වාස ප්‍රස්වාසා තේපි විදිතාව නිරුද්ධಂತಿ නොඅවිදිතා කියලා ඒ කියන්නේ යම් කෙනෙක් ආනාපාන සති ධ්‍යානෙ පෙදෙවවා නම් මරණාසන්න මොහොතේ අන්තිම සිතත් අන්තිම හුස්ම රැල්ලක් දකින්නෙම නිරුද්ධ වෙනවා. ඒ තරම් මේ සිහිය දියුණු වෙනවා. දැන් අධ්‍යාපනයේ ලබන ශිෂ්‍යයන්ට ධාරණ ශක්තිය ඇති වෙන්න මේක වඩා බෙහෙතක් නැහැ. ඔය සරස්වතී ග්‍රිතේ සරස්වතී කයිලේ නෙද්දේ ඉස්සර කාලේ භාවිතා වුණානේ. දැන් ඒව වැඩි ඇත්තෙන්නේ නැහැ. නමුත් ඒ වාගේ බෙහෙතක් නෙමෙයි ආනාපාන සතිය දිනපතා පුරුදු කරනවා නම් ධාරණ ශක්තිය වැඩෙනවා. අලු අඩු ගන්න අලුයම් කාලයේ පැයක් පමණ බද්ධපාරියන්තෙන් ආනපාන සතිය ලැබුවොත් ඒ හේතුවෙන් ඊටාම ඉක්මනින් ධාරණ ශක්තිය වැඩෙනවා වෙනත් කෙනෙක් පැය ගණනාවක් පාඩම් කරන පාඩම විනාඩි ගණනාවකින් පාඩම් කරගෙන ධාරණය කරන තරම් ශක්තිය ආනාපාන සති භාවනාවෙන් ලැබෙනවා අනිත් කාරණය ආනාපාන සති භාවනා වැඩිීමේදී තමාගේ ජීවිතය පිළිබඳව නොයෙක් ප්‍රශ්නයන් ගැටලුයන් निराකරණය කරගන්න හැකි වෙනවා. ඒකනේ සමහර කෙනෙක් බොහෝ වැඩ කරලා මහන්සි වෙලා ගමන් බිමන් ගිහලා වෙහෙසිලා ඇවිල්ලා මොනවාරි මත්පැන් ටිකක් පානය කරලා මියෙක් ගන්නවා. නමුත් ආනාපාන සතිය එහෙම නෙමෙයි. ඕනෑතරම් මහන්සිලා වැඩ කරලා මහන්සියෙන් අවසාන මොහොතේදී අත්වා මූණකට දොහොනේ කරගෙන ඇඳට වෙලා හරි පහසු තැනකට වාඩි වෙලා හරි ආනාපාන සතිය වඩන්න විනාඩි 10ක්. පුදුමාකාර කායික සංසිඳීමක්, මානසික සංසිඳීමක් Tamanට ලැබෙනවා. අඩු ගාණ විනාඩි 10ක් හරි එකේ ආනාපාන සතිය හිත පිහිටුවාගෙන හිටියානම් පැය පහක් හයක් සැපිතලා නිදාගෙන හිටියේ කෙනෙකුට වාගේ කායික පහසුවක් දැනෙනවා. ඒක නිසා මේ කායික වශයෙන් පහසු හේරණේටත් මානසික වශයෙන් සංසිඳීමට මේ ආනාපාන සතිය මහෝපකාරී වෙනවා. සමහර විට විසඳා ගන්නට බැරි යම් යම් ප්‍රශ්න ආවම බොහෝම වේදනාවකටපත් වෙනවා මිනිස්සු. ඒ අවස්ථාවක කොහොම අත්තර දාලා කියන්නේ හිතින් ඒව අත්තර දාලා ටික වේලාවක් ආනාපාන සතිය දෙන්න. විනාඩි 10ක් 15ක් ආනාපාන සතිය දෙන්න. ඒ යෙදෙන ඉස්සෙල්ලා හිතා ගන්නවා මට මේ අසවල් ප්‍රශ්නෙට පිළිතුරු ලැබේවා. හිතාගෙන ආනපාන සතිය වඩනවා. ඊටාම පැහැදිලිව දෙවි කෙනෙක් කියනවා වගේ මනසට වැටෙන්න පටන් ගන්නවා තමාගේ ප්‍රශ්නෙට පිළිතුරු. මොනතරම් පුදුමද මේ හිතතරම් දෙයක් නැහැනේ සංවර කරගත්තොත් ලැබෙන ආනිසංස හිත ස්වභාවිත කළා නම් ඒ තරම් අර්ථයක් ලෝකේ කොහෙවත් ලැබෙන්නේ නැහැ දෙවි කෙනෙකුගෙන් ලැබෙන්නේ ඒක නිසා ආනාපාන සති භාවනාව එදිනෙදා තමන්ගේ ජීවිතයේට ප්‍රශ්න निराකරණය කරගන්න කායික සුවයෙන් සුවපත් වෙන්න මානසික සුවයෙන් සුවපත් වෙන්න එවාගෙම සිය නිවෙස් වල සමගිය වැඩෙන්න එවාගෙම සංසුන්ව ජීවත් වෙන්න සංසුන්ව කතා කරන්න සංසුන්ව ඉරියාපවත් ගන්න අලාභයේදී අයසේදී එවාගෙම නිന്ദාවේදී දුක් කරදර වලදී කම්පා නොවෙන්න ලාභයේදී යසසේදී ප්‍රශංසාවේදී එවාගෙම සැප සම්පත් වලදී උද්දාම නොවේ මනසිහි නුවණින් ගත කරන්න පුදුම ශක්තියක් මේ ආනාපාන සතිය භාවනාවෙන් ලබා ගන්න පුළුවන්. බොහෝ යෝගාවචරයෝ නොකඩවා මේ භාවනාව අවුරුදු ගාණක් වඩලා අපේ ඉදිරියේ ප්‍රකාශ කරලා තියෙන අනේ ස්වාමීනි මේ ආනාපාන සති භාවනාව අපිට දැන් අත්හරින්න බැරි ආහාරයක් කියලා. ඒකෙන් මේ මේ විදිහ අපට ආනිසංස ලැබිලා තියෙන බොහොම නිරෝගී. ඒ වගේම බොහොම සිත සංසුන්. එවාගේ අපේ ජීවිත ප්‍රශ්න නැහැ. මේ ලෝකයේ බොහෝ දෙනාට තියෙන ප්‍රශ්න අපට නැහැ. ඒමක් නිසාද මේ ආනාපාන සතියෙන් අපේ සිත සංසුන් වෙලා තියෙනවා. කලබල වෙන්නේ මේ විදිහට පෞද්ගලික ප්‍රයෝජන ලබාගත් හැටි අපි ඉදිරියේ බොහෝ දෙනෙක් කියලා තියෙනවා. ඒ නිසා අපි කරුණාවෙන් ආරාධනා කරනවා බෞද්ධ අබෞද්ධ ගිහි පැවිදි හැම කෙනෙක්ම මෙලව සුවසේ ජීවත් වෙන්න. එවාගෙම වාසනාවන්ත ජීවිත පවත්වන්න සමගි සම්පන්න ජීවිත පවත්වන්න එවාගෙම ගැටලුවක් නැතුව ජීවිත පවත්වන්න නිරෝගී ජීවිත පවත්වන්න නැනවත් ජීවිත පවත්වන්න එවාගෙම නිවනට පිරිසුණු ජීවිත ගත කරන්න නිවනට යොමු වෙච්ච ජීවිත ගමන් කරවන්නට නම් ආනාපාන සතිය දිනපතා පුරුදු කළ යුතුමයි. එතකොට මේ ආනාපාන සතිය මේ විදිහේ වඩන අතරතේ තවත් මේ සම්බන්ධව දීර්ඝ විස්තර විවරණයක් නැවත අවස්ථාවක අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මක්නිසාද අද බෞද්ධ ලෝකයා විශේෂයෙන්ම භාවනා සම්බන්ධ උද්‍යෝගයක් අතිශයින්ම පවත්වනවා. නිසා භාවනා පිළිබඳව නිවැරදි මාර්ගයක් ඇතොත් අපේ ලංකාවේ විශේෂයෙන්ම ලංකාන්තික බෞද්ධයෝ මහා පාරමී ඇති පුණ්‍යවන්ත බෞද්ධයන් බැවින් මේ ජීවිතේම ප්‍රතිඵල නෙලා ගන්න සමර්ථ වෙනවා. එනිසා ඈත අතීතයේ පටන් මුළු ලෝකයේම බෞද්ධ ලෝකයේම ශ්‍රී ලංකාවට ගෞරව දක්වනු ලබන්නේ ලංකාද්වීපයේ සීලම සත්‍රාය කරුණ ඇති බැවින් ගහක් මුලකට ගියත් හිත සමාධිමත් කරගන්න පුළුවන් කියලා. එනිසා ඒ විදිහේ වාසනාවන්ත රටක ජීවත් වෙන වාසනාවන්ත බෞද්ධයන් හැටියට අපට මේ භාවනාවෙන් අදාළම ප්‍රතිඵල ලා ගන්න පුළුවන් නිවරදිව මේ භාවනා මාර්ග ඉදිරියට ගමන් කරන්න ලැබුණොත් එනිසා ඒ සම්බන්ධව නැවත අවස්ථාවල අපි කරුණ ඉදිරිපත් කරන්න ලැබුණොත් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකම අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා මේ ශ්‍රී ලංකා දීපයේ 2306 වසරක් මුළුල්ලෙහි නිර්මලව ගෞතම සම්බුද්ධ ශාසනය ධ්‍යාන අභිඥා සමාපatti විපස්සනා ඥාන මාර්ගඵලාභයෙන් බැබළුණාseම ඉදිරි කාලයේදී සම්බුද්ධ ශාසනාන්තයේ දක්වා වරුදු 5000ක් පිරෙන අතුරුම නැවත නැවත ශ්‍රී ලංකා දීපේ ධ්‍යාන සමාධි සමාපatti අභිඥා විපස්සනා මාර්ගඵලාභයෙන් පහළ වෙමින් සරුවක්න සාජෝත්තමයන් වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මයෙන් ඵලනලාගෙන සම්බුද්ධ ශාසනයේ උසස් අර්ථයන් නෙලාගෙන මේ බුද්ධ ශාසනයෙන් ලබන්නේ තියෙන උසස්ම ප්‍රතිඵල ලබා ගැනීමට තව තවත් අපේ පුණ්‍යවන්තයන්ට වාසනාව ලැබේවා උදාපත් වේවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරන අතරත නීතලේ පටන් බබතලේ දක්වා වෙසෙන පාරමී පුණ්‍ය වාසන ඇති මහේශාක්‍ය මහානුභාව සම්පන්න දෙවියෝද බ්‍රහ්මයෝද ශ්‍රී ලංකාද්වීප ධර්මී තලයේ සිංහල බෞද්ධයන් අතර තේජෝ බල පරාක්‍රමය යුතුව පහළව මේ බුද්ධ ශාසනයෙන් ලබන්න තියෙන උසස්ම ඒ භාවනා ප්‍රතිඵල නෙලාගෙන දෙවියන් සෑත ලෝකයාට නිවන් මඟ ආලෝකමත් කරමින් සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කෙරෙත්වා කියලා අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. දැන් මෙතෙක් වේලා ඉතා ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ ධර්ම ශ්‍රවණය කළ පින්වත් සෑම දෙනාටම ඉදිරි අනාගතයේදී මේ ආනාපාන සති භාවනාව මුදුන් පමුණවා ගැනීමටත් එමගින් උපචාර ධ්‍යාන, අර්පණ ධ්‍යාන මුදුන් පමුණවා ගැනීමට ධ්‍යාන මාත්‍රයකින් නොනැවති සමත භාවනා සියල්ලම අර්පණා බවට පමුණුවමින් භාවනා වඩා අවසානයේදී විපස්සනා ඥාන දිනු කරගෙන තම තමා බලාපොරොත්තු වන අධිගම බෝධි ඥානයෙන් ලෝකෝත්තර අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා කියලා මම ගෞරවයෙන් ප්‍රාර්ථනා කරන අතර දෙවියන් සෑත ලෝකයාට පින් අනුමෝදන් කරමින් කරවමින් අපේ ආශිර්වාදයේ මුදුන් පමුණවා ගන්නවා. ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශත්ථා ච භුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං ආකාශත්ථා ච භුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං පංචශීලයේ පිහිටා ධර්ම ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත් කුසලානි සංසබලයෙන් රත්නත්‍රාන් භාවයේ සමත මෙලෝ පරලෝ ජයග්‍රහණයත් වී කෙලවර පැතු බෝධියෙන් අජරාමර සාන්ත අමා මහ නිවන් සුවක් වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා Thank you. පොසොන් පොහොය නිමිත්තෙන් අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මත්තානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින්දයන් වහන්සේ ඔබ මේ හඳුන්වන්නේ ජාත්‍යන්තර බෞද්ධ විකාරයේ සමන්විතයි සමහරට පිටසතුලින් ප්‍රචාරය වන සංදේශනාව මුදල් ඉපැීමේ පරමාර්ථය කරගත් කිසි කටයුත්තක් සඳහා යොදා නොගන්නා මෙන් සියලු දෙනාගේම ඉල්ලා සිටිනවා.